සබ්බූපතිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං තී සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුජානන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සසර සූපත් කරගන්න ඕනේ ඒ සඳහා අපි නිබඳව নিরතුරුව අපේ සිත ඒ උතුම් ඉලක්කය සඳහාම වන වැඩපිළිවෙලකට යොමු කරගන්න ඕනේ. ඉතින් ඒ අරමුණු කරගෙන දැන් සති හතක් තිස්සේ අපි විසුද්ධි හත පිළිබඳව ඇත්තටම සීල විසුද්ධිය ගැන අපි වෙනම සඳහන් කරේ නෑ. ඒ පිළිබඳව ගොඩ වාර ගණක් කතා කරලා තියෙන හින්දා සති හයක් තිස්සේ චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා වේතන විසුද්ධිය, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය පටිපදා ඥාන දර්ශන සුද්ධිය කියන ඒවා සති පහක් කතා කරා මේ හය වෙනි සතිය අද ආරම්භ කරන්නේ ඥාන දර්ශන සුද්ධිය පිළිබඳවයි. එතකොට ඇයි මේ වගේ ගැඹුරු මාතෘකා අපිට තේරෙන විදිහට අපි අපිට පුළුවන් විදිහට අපිට හැකි ආකාරයෙන් සාකච්ඡා කරගන්නේ අපේ ජීවිත කාලයේ අපිට ළඟාවිය හැකි උතුම් ඉලක්කයක් ඒක. ජීවිත කාලයේ ළඟාවිය හැකි උතුම් ඉලක්කයක් සපුරා ගැනීමට කෙනෙකුට බැරි වෙන්නේ නැහැ ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගත්තොත්. ඒ ඉලක්කය පැහැදිලිව තියෙන්න ඕනේ. මෙන්න මේ යන හැටි කියලා පැහැදිලිව තියෙන්න ඕනේ. මේ මාර්ගයට ළඟා වෙන හැටි. දැන් අපි මේ දින ටිකේම කතා කරපු හැම එකක්ම ළඟා විය හැකි ප්‍රායෝගික පැත්තක් ගැන සාකච්ඡා කරා. දැන් අද ඥාන දර්ශන විසුද්ධිය ගැන සාකච්ඡා කරන්නේ ඒක මොකක්ද කියලා හරියට දැනගන්න ඕනේ. ඒකට ළඟා වීම සඳහා කළ යුතු දේවල් නිබඳව කරાવી එතකොට ඒ කියන්නේ අපිට අගෝචර දෙයක් නෙවෙයි නිර්වාණ සාන්තිය කියලා කියන්නේ ගෝචර කරගන්න පුළුවන් දෙයක්. අපි දන්නා හැමදාම ප්‍රත්‍යක්ෂා වැඩසටහන තුළ අපි සාකච්ඡා කරන්නේම ප්‍රායෝගික පැත්තක් පිළිබඳවයි. නේද ධර්මයේ පැත්තෙන් කතා කරනවා අපි උපරිමයක් කොට ප්‍රායෝගික පැත්තක් සාකච්ඡා කරනවා. වෙනත් දෙයක් කතා කරන වෙලාවවලදීත් ඒවා ප්‍රායෝගික තලයකට අරගෙන කතා කරනවා. එහෙනම් දැන් අපි චූටි උත්සාහයක් අරන් බලමු මොකක්ද අපිට මේ පිළිබඳව දැනගත යුතු දේවල් මොනවද දැන අපි කොහොමද මේ ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා විසුද්ධිය කියන්නේ පිරිසුදු වීම කියන එකයි කය නම් පිරිසුදු අපිරිසුදු වෙන්නේ කුණු දූවිලි වලින් සිත අපිරිසුදු වෙන්නේ කෙලෙස් වලින් සිත අපිරිසුදු වෙන්නේ කෙලෙස් වලින් එහෙනම් මේ කෙලෙස් වලින් පිරිසුදු වීමයි ඇත්තම අවශ්‍ය කරන්නේ කෙලෙස් කෙලෙස් එන්නම දෙන්නේ නැති වෙන්න හිත වහා ගන්න ඕනේ මොකද ලෝභ දේශ මොහ කියන කෙලෙස් ධර්මයන් අපිව රත් කරනවා දවනවා පුච්චනවා අනර්ථය සිද්ධ කරනවා අපිට කිසිම තේරුමක් නැති දේවල් වලට අපි අදගෙන යනවා මේ ලෝකේ වැඩක්ම නැති Tamanට වමනාවක් වමනා විදිහට තියාගන්නම බැරි නේද Tamanට කිසිම විදිහකින් වසඟයට ගන්න පුළුවන්කමක් නැති අන්න ඒ වගේ දේවල් අපිට මොන හැටියට තියාගන්න අපි මේ මේ හම්බෙච්ච ජීවිතේ මේ ළඟ ඉන්න කීප දෙනෙක්ව Tamanට ඕන හැටියට තියාගන්න මේ කතා කරයි ඉනහ වෙයි බලයි <clears throat> හැරෙයි පෙරලෙයි නේද ආදරෙන් කතා කරා ඒ වගේ මහා මම වට කියන්නේ අපි කතා කරන්නේ මොන කෑලි කියලාද කෝලං කෑලි කියලා නේද නිකාං කෝලං වගේ එකට හිර වෙලා පොඩි පොඩි දේවල් වගේ එකට අපි කොටු වෙලා ජීවත් වෙනවා. හරි? අපි හැමදාම මතක් කරනවා අපිට ලෝකයක් කියලා එකක් ගොඩනැගිලා තියෙනවා හැම කෙනෙකුටම. අපි තනි වුණොත් මම දැන් හදිස්සිය කිව්වොත් මට චුට්ටක් විවේකීව ඉන්න ඕන බණ අහන ඔක්කොම පොඩ්ඩක් කොහොම ඉන්න කතා කරන්නේ නැතුව ඉන්න කියලා කිව්වොත් විනාඩි 5ක් අපි ඔක්කොමලා කොහෙද යන්නේ හැමෝම යනවා කල්පනාවකට කොහෙද තම තමන්ට ගොඩ නැගිලා තියෙන ලෝකේ නේද හැමෝම කල්පනා කරනවා නිකන් ඉන්නවා නම් කරන්නේ මොකද්ද හැමෝම කරකිනවා කියලා. කොහෙද කරකින්නේ? තමන්ගේ ලෝකේ කරකින්නේ. නේද? අපේ මේ ලෝකේ හැදුනේ කොහෙන්ද දන්නේ දැක්ක රූප වලින්, අහපු ශබ්ද වලින්, විඳ ගන්ධ වලින්, රස වලින්, ස්පර්ශයෙන් සහ ආදරය වගේ දේවල් අපිට දැනෙච්ච දේවල්. මම රූප වර්ගයක් දැක්කා, ශබ්ද වර්ගයක් ඇහුණා, ගන්ධ, රස, ස්පර්ශ නේද? ධම්ම ආදරය වගේ දේවල්. තරහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධය වගේ කියන ධම්ම කියලා. එතකොට අන්න ඒ වගේ ලැබිච්ච දේවල් වලින් නේද මගේ ලෝකය ගොඩනැගිලා තියෙන්නේ. නේද? එතකොට ඒකේ නේද මං කරකෙන්නේ. මම ඌට කලින් දැකලා තියෙනවා ආය දකින්න ඕන කියලා හරි ආය නොදකින්න ඕන කියලා හරි ඕම ඕක ඕක ගැන කල්පනා. ඒ තම තමන්ගේ ලෝකේ තම තමන් කර කර කර කර කියන එක තමයි. ඒක තමයි කරකෙන්නේ. නේද? ඒ ලෝකේ කොච්චර ලොකුද කියලා බලන්න. මේ ලෝකයේ දැකිය හැකි දේවල් වලින් මම දැකලා තියෙන ටික ගත්තොත් එහෙම ගොඩක්ද චුට්ටක්ද? ලෝකයේ දැකිය හැකි දේවල් වලින් මම දැකලා තියෙන්නේ ඊටාම පොඩ්ඩක්. දැක්ක දේවල් වලින් මගේ ලෝකයට එකතු වෙලා නැත්නම් මගේ මතකයට එකතු වෙලා තියෙන්නේ. නේද? අපි නුවරේ නම් කොළඹට නිකන් ඇවිල්ලා තියෙනවා බස් එකක. වාහනයක. ගොඩක් දේවල් දැක්කා. නමුත් මගේ ලෝකයට එකතු වෙලා තියෙන්නේ චුට්ටයි. එහෙනම් දැකිය හැකි දේවල් වලින් මම දැකලා තියෙන්නේ ඊටාම අල්පයයි. ඒ දැකලා තියෙන දේවල් වලින් මගේ මතකයට නැත්නම් මගේ ලෝකයට එකතු වෙලා තියෙන්නේ ඊටත් වැඩිය පොඩ්ඩයි. ලෝකේ ඇසිය හැකි දේවල් වලින් මට ඇහිලා තියෙන්නේ තාම අල්පයයි. ඒකෙන් මගේ ජීවිතේට එකතු වෙලා තියෙන්නේ ඊටත් වැඩි පොඩ්ඩයි. විඳිය හැකි ගන්ධ රස ස්පර්ශ ආදී ඔක්කොගෙමත් මට ලැබිලා තියෙන්නේ මම විඳලා තියෙන්නේ ඊටාම පොඩ්ඩයි. ඒකෙන් මගේ ලෝකෙට එකතු වෙලා තියෙන්නේ ඊටාම පොඩ්ඩයි. එහෙනම් ඊටාම අල්පයයි. එහෙනම් මම මේ කැරක් කැරක ඉන්න ලෝකය කියන්නේ ඊටාම පුංචිද නැද්ද? ලෝකයට සාපේක්ෂව ගත්තොත් ඉතාම පුංචි නේද? නමුත් මට ඒ ලෝකෙ කොච්චර ලොකුද? මොකද කියන්නේ? නේද? මහා මේරු පර්වතයක් ළඟ තියෙන දූවිල්ලක් විතර වගේ තමයි අර ලෝකේ තියෙන ඔක්කොමත් එක්ක මගේ ලෝකෙ ගත්තොත්. දූවිල්ලක්වත් නැතරම්. හැබැයි ඒ දූවිල්ල මට මහා මේරු පර්වතයට වැඩිය ලොකුයි. නේද? මහා මේරු පර්වතය ළඟ තියෙන දූවිල්ලකටත් වැඩිය පොඩි දෙයක් සාපේක්ෂව ගත්තොත් මගේ ලෝකය. හැබැයි ඒක මට නම් මහා මේරු පර්වතයටත් වැඩිය ලොකුයි. පිසුදු නැද්ද? නේද? ඉතින් එහෙනම් මෙන්න මේ චූටිම චූටි ටික අතහැර ගන්න බැරුව අපි සසර යනවා. හරිද? සසර බොහෝ දුක් විඳගෙන යනවා. ඔය අත්‍රි දෙන්නේ කකුල් දෙන්නේ අපේ පොඩ්ඩක් හිතන්න. අත්‍රි දෙන්නේ කකුල්ටි දෙන්නේ බෙල්ලරි දෙන්නේ බඩරි දෙන්නේ කොන්දරි දෙන්නේ බඩගිනි වෙන්නේ පිපාසා වෙන්නේ නේද මේ එක එක අපහසුකම් සක්කු රෝග සෝත රෝග ගහන රෝග ජීව රෝග කාය රෝග සීස රෝග මේ ඔක්කොම විඳින්න වෙලා තියෙනවා මේ වගේ ශරීරයක් උරුම වෙච්ච හින්දාද නැද්ද මේ වගේ ශරීරයක් උරුමුනේ ඇයි ගිය සැරේ මැරෙද්දි ගිය සැරේ මැරෙද්දි තෘෂ්ණාව අයින් කරගන්න බැරි වුණා මොනවා කරේද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි ධම්ම කෙරෙහි රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා ස්පර්ශ තණ්හා ධම්ම තණ්හා නේද අන්න ඒ ටික අයින් කරගන්න බැරි වෙච්ච හින්දා ඒවා කෙරෙහි තියෙන ආසාව කොච්චරවත් දැක්කා කොච්චරවත් ඇහුවා කොච්චරවත් වින්දා නමුත් ඒවා කෙරෙහි තියෙන ආසාව අයින් කරගන්න බැරි වෙච්ච හින්දා මොකද උනේ නැවත මෙහි ඉපදුනා ඉපදිලා කොහොමද දන්නේ නේද ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ අර මව ගර්භයක නේද දැන් දාඩිය නේද? දාඩිය දාපම හරි අමාරුයි. දාඩිය ඇයි අමාරු? ඒක ඇඹුල්. ඒ දාඩිය අප්‍රසන්නයි. නේද? ශ්‍රාවයක් උකුයි. රස්නේ. දාඩිය වලටත් වැඩිය උකු දාඩිය වලටත් වඩා ගඳ දාඩිය වලටත් වැඩිය රස්නේ. කැකෑරිච්ච හරියට පොකුණක වගේ කැකෑරිච්ච වතුර පොකුණක් තියෙනවා කියලා හිතන්න පින්නත් නේ. මේ වතුර පොකුණේ අපි හිතමු කොළ පාටට කැකෑරිලා උකුවට තියෙන වතුර එක්ක බහලා ඉන්නුනොත් ප්‍රශ්නේ තියෙන. අන්න ඒ වගේ මව් ගර්භයක ලඟින්න ඕනේ. නේද? මව් ගර්භය තුලදීම ඉන්ද්‍රියන් පහළ වෙනවා. ඉන්ද්‍රියන් පහළ වෙනවා කියන්නේ සලායතන පච්චය පස්සෝ පස්සෝ පච්චය වේදනා. නේද? එහෙනම් වේදනාව ඇති වෙන්න පටන් ගන්නවා මව් ගර්භය තුලදීම ඉන්ද්‍රියන් පහළ වෙච්ච ගම. එහෙනම් ලෝකුම නිරය වගේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මේ ඔක්කොම දුක් ඇයි? තණ්හාව අඩු වෙච්ච නැති හින්දා. දැන්ට තණ්හාව තියෙනවද දන්නේ නැහැ. මොකද්ද තණ්හාව? රූප නොපෙනෙනකොට රූප නොදැන රූප රූප නැති වෙනකොට කියන්නේ රූප කියලා කිව්වහම 아무තු දෙයක් නෑ තමන්ගේ දරුවෝ සහෝදරයෝ ඥාතියෝ ගෙවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන මෙව්වා ඒවා නැති වෙයි කියලා බය තියෙනවද දන්නේ ඒවා නැති වෙයි වගේ කියලා හිතනවා නම් එහෙමනම් වෙන්න දෙන්නේ නෑ මම බලා ගන්නම්කෝ කියලා ඒවා නැති වීගෙන වගේ යනවා නම් අතුලාන්ත රත් වීමක් දැවීමක් දැන් මේ නිකන් දැන් බලන්න ඕනේ දැන් බලන්න ඕනේ දැන් අහන්න ඕනේ දැන් විඳින්න ඕනේ කියලා ඒවා ඒ පරිසරය සකස් වෙනකොට ඒවා නැතුව ඉන්න බැරි තත්ත්වයක් Tamanට දැනෙනවා නම් ඒකත් එක්ක රත්විලි දැවිලි පිච්චිලි වගේ අතුලාන්තේ තේරෙනවා නම් ඒ මොකද්ද? තණ්හාවයි. නේද? දැනට කොහොමද දන්නේ? නේද? දැනට තිබේද නැද්ද? තිබේ තිබේ. නේද? ඒකයි අර අර ෆෝන් එකවත් අතහරින්න බැරි වෙන්නේ. හරිද? <laughs> ටෙලිෆෝන් එකවත් අතහරින්න බැරි එකයි තිබේ. එහෙනම් හොඳටම තිබේ. දැන් ඕක මැරෙන්න ඉස්සෙල්ලා ඉවර වෙයිද? ඉබේ ඉවර වෙන්නේ නැත නේද? හැබැයි ඉවර වීමක් නම් ඇත. අන්නේ ඉවර වීම සිද්ධ කරගත්තොත් හරි. එහෙම නොවුනොත් ආයසරයක් කරපු පුණ්‍යාභී අපුණ්‍යාභී ආනෙන්ජාභී සංස්කාරයන් හේතු කොටගෙන හ්ම් ආය පහළ වෙනවා හරි තැනක නේද දැන් අපි හැමදාම මතක් කරන්නේ එහෙමයි දැන්ට තියෙනට වඩා වැඩි ප්‍රතිලාභ හම් වෙනවා සමහර අයට කකුල් දෙකක් වෙනුවට හතරක් හම් වෙනවා දැන් නැති වලිග හම් වෙනවා හොටවල් හම් වෙනවා තටු හම් වෙනවා ඒ වගේ තියෙනවා තව හම් වෙන දේවල් නේද ඉතින් ඒකින්ද මොනවා කරන්නද ඉතින් හම්බුනොත් එහෙම ඒ ඒ ඒ අම්මගේ පිටිපස්සේ යන එකයි කරන්න තියෙන්නේ කිකිලි පැටියා මොකද කරන්නේ නේද මෙලෝ ඕලයක් දන්නේ නැහැ කොහෙන් ආවද මොකවත් දන්නේ නැහැ අපි හිතමු කලිට කිකිලියක් හරි කුකුල් පැටියෙක් කියලා ඉපදුනා කියලා විතරෙන් එළියට ආවා අපි ඉතින් දැන් මොකද දන්නේ නැහැනේ. දන්න දෙයක මොකද සරණට පිටට කවුරුවක්වත් නැහැ කවුද ඉන්නේ අර. අර දුකඳ හමන කේකර ගාන නේද? අර කිකිලි අම්මා තමයි ඉතින් ඉන්නේ වෙන කවුද ඉන්නේ? හ්ම්. ඉතින් එයා කොක කොක ගාලා අඬ ගහගෙන යන තැන් වල යන්න ඕනේ. චූටි කාලෙන් පහුරු ගාන්න පුරුදු කරනවා. නේද? කෑම හොයා ගන්න පුරුදු කරනවා. ඉතින් ඒ පිටිපස්සේ යන මෙලෝ දෙයක් දන්නේ නැහැ අපි. ඉතින් පුදුමාකාර දුකක් විඳිනවා. ඉතින් ඒත් එක හැන්දෑවර ගහක ලගිනවා. නේද? එහෙම ඉඳුණොත් සසර කොච්චරවත් එහෙම ඉඳලා තියෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. හරිද? එහෙනම් තවත් ඉන්න වෙනවා. ඉන්න වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඔන්න ඔය තණ්හාව අතහර ගන්න බෑ. හැබැයි අපේ හුඟක් අයගේ පූර්ණ නිගමනක් තියෙනවා. අපෝ ඒකට මට අතාරින්න පුළුවන් කියලා. ඒක හින්දා කල් දානවා. හ්ම් 30 අය කල් දානවා අපෝ තව කල් තියෙනවනේ කියලා. 20 අය නම් කොහොමවත් කල් දානවා. හරි. 35 අය කල් දානවා තව අපෝ දින දවසල වැඩ වැඩි කියලා. 40 අයට ඊට වැඩිය ගොඩාක් වටිනවා. එද පශ්චාත් උපාධිය අනම්මනම් වගේ තියෙන දැන් උපාධිය මෙවර වෙලා තියෙනකොට ඒවා ඉවර කරගන්න තියෙනවා. ඒ වගේම දරුවන්ගේ බොහෝ කටයුතු 50 අයත් අනේ මම දන්නේ 50 අයත් කියනවා දැන් මම පෙන්ෂන් අරන් බෑ ඊට වැඩිය ගොඩක් දේවල් තියෙනවා කියලා. 60කට හරියට වැඩ. අන්තිමට බලන්න 70 විතරයි. ඒ අපි ෆයිල් ගොඩක් අතේ තියෙන මොනවද? අර සමිතිය, මේ සමිතිය, අර මේවා, අර මේවා කියලා නේද? ඉතින් ඒ ඔක්කොම තියෙනවා. ඒ ඒ ඔක්කොම කරන්න කියලායි මම කියන්නේ. හැබැයි ඒ කරන ගමන් මේ පැත්තට මේ තමන්ගේ පැත්ත වර්ධනය කරගත්තේ නැත්නම් හාගුල්වල වේගුල්වල මේගුල්වල ඉඳි කාලයක් ඉඳි එහෙනම් මේ මේ தත්ත්වය මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. මේක කරන්න පටන් ගන්න රස අතහරින්න ඕනේ නැහැ. මම ඒක අද ඇත්තටම කල්පනා කරේ මේ විදිහට මේක කියලා දෙන්න ඕනේ කියලා රස අතහරින්න ඕනේ නැහැ. ගෙවල් දොරවල් අතහරින්න ඕනේ නැහැ. එහෙම අතහරින්න පුළුවන් නම් ඒකේ වේගවත් ගමනක් යන්න පුළුවන්. මම නැහැ කියන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දෙයක්. ඒක දේශනා කරලා තිබ්බත් නැතත් ඒක පේන්න තියෙන දෙයක්. හොඳටම බුදුහාමුදුරුවෝ ඒ විදිහට අපිට ඒක බලා ගන්න කිව්වේ. සම්බාධක තියෙනවා ගිහි ජීවිතේ ඉන්න කෙනාට කෑම හොයා ගන්න ඕනේ නැහැ. සහ තමන්ගේ ළඟට එන කට්ටිය හරියට නේද මොකද කියන්නේ අම්මලා වයසට යන්න යන්න යන්න යන්න යන්න යන්න තාත්තලා වයසට යන්න යන්න යන්න යන්න ගැලවෙන්න දෙනවද ඌව කතා කරන් දෙන්න එපා අඳුර එනකොට හොඳ නෑ වගේ පාර කියලා තරුණ කට්ටිය කියන්නේ නේද ගැලවෙන්න දෙන්නේ නෑ හැබැයි ඒ වගේම කෑ ගහනවා ගැලවෙන්නෙත් නෑ කියලාත් කියනවා හැබැයි ගැලවෙන්න උවමනාවකුත් නෑ තමයි එකතකින් බලනකොට ඒ කට්ටියටත් උවමනාව තිබ්බත් ගලව ගැලවෙන්නත් හුඟක් අය ඉඩක් නෑ නොයෙකුත් වගකීම් වලට හිර වෙනවා. ඉතින් ඇත්තටම අම්මෙකුට තාත්තට ආදරේ නම් දරුවෙක් විසින් සිද්ධ කළ යුතු දේ තමයි ධර්ම අවබෝධය සඳහා අවශ්‍ය කරන සියලු පහසුකම් ටික සාසලා දීලා තමන්ගේ වැඩ කටයුතු ටික කොහොම හරි ඒ දිනවල කර ගැනීම එයාලට එයාලා යොමු කරන්න පුළුවන් නම් මොකද අපි වෙනුවෙන් කොයි තරම්නම් කැපකිරීමක් දෙමාපියෝ කරාද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. එයාලගේ ඔක්කොම වැඩ දාලා නේද? ඒක හොඳට තේරෙනවා දැන් දෙමව්පිය වෙලා ඉන්න අය හැම වැඩේම අතහැරලා ඔක්කොම කරා. එහෙනම් ඒ අයට අපේ හැම වැඩක්ම අතහැරලා හැම කැපකිරීමක්ම කරලා ධර්මාභෝධය සඳහා අවස්ථාවක් සලසලා දෙනවා නම් විව කිරිවලට තාත්තා හෙලපු දහඩිය වලට ණය ගෙවන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා කර උඩ තියාගෙන කොච්චර දුරක් ඇවිද්දත් ඒ ණය ගෙවන්න පුළුවන්කමක් නැහැ. හැබැයි ධර්ම අවබෝධය කරන්න මඟ පාදලා දුන්නොත් නැති ශ්‍රද්ධාව ඇති කෙරෙව්වොත් නැති ගුණය ඇති කෙරෙව්වොත් අන්න ඒ අම්මා තාත්තා වෙනුවෙන් තියෙන ණය බරෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම අපි ඒ ගැන හිතලා කටයුතු කරන්න ඕනේ. හැමෝම ඒ ගැන හිතලා කටයුතු කරන්න ඕනේ. ඒක එයා වෙනුවෙන් මොකද එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ නැත්තම් අපි පොඩ්ඩක් හිතන්න පින්නත් නේ. එන්ඩෙන්ඩ යාලා අසරණ වෙනවා. හරිද? අපිට පිළිහිට වෙච්ච අපිට සරණ වෙච්ච අපිට කිසි දෙයක් කර කියා ගන්න බැරුව වැටිලා ඉන්නකොට අතපය හතර උඩු බැලියෙන් තියාගෙන කිසි දෙයක් කරගන්න බැරුව වැටිලා ඉන්න වෙලාවක් ආවනේ අසරණ වෙලා සංසාර දෝෂේ හින්දා නේද ඉපදිලා අන්න ඒ වෙලාවෙ ඉඳලා එයාලගේ සියලුම දේ අතහැරලා දාලා අප්‍රමාණ වෙහෙසක් දරලා කටයුතු කරලා අද මේ தත්ත්වයට මාව ගත්තා. නමුත් දැන් ඒ ඒ ශක්තිමත් පිරිස ඒත් එදා ශක්තිමත්ව මාව ගොඩගත්ත අය අද දුර්වල වෙලා. හරි? හොඳින් බලන්න ඇස්තරලා දුර්වල වෙලා. හැම පැත්තෙම දුර්වල වෙනවා. එකක් කායික වශයෙන් විතරක් නෙවෙයි මානසික වශයෙන් දුර්වල වෙනවා. හරිද? අර තිබ්බ පෞරුෂය එහෙම අයින් වෙලා අඩු වෙලා ගිහිල්ලා පොඩි පොඩි මානසිකත්වයකට එනවා ටික ටික වැසට යන්න යන්න යන්න. ඉතින් එවැනි තත්ත්වයක් වළක්වන්න නම් ධර්ම අවබෝධය යාලට දෙන්න ඕනේ. අවුරුදු 50 55 වෙනකොට ධර්මය අවබෝධ කරගෙන මට්ටමට ටික ටික ධර්මයෙන් පෝෂණය වෙන මට්ටමකට දැම්මේ නැත්නම් 60 65 70 වෙනකොට හුඟා පිරිහීම් ලක්ෂණ එනවා හොඳ නරක තේරෙන්නේ නැති ලක්ෂණ එනවා. හරිද? ඒකයි ඔය 60 65 70 70 පෙන්නට පස්සේ නම් ඉතින් ධර්මයේ පැත්තෙන් පෝෂණය වෙන්නේ නැත්නම් ඉතින් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. අද අපේ රටටත් වෙලා තියෙන්නේ ඒකයි වැඩිපුර. නේද? රටේ නායකත්වයන් ගොඩක් 70 පැනලා. 70 පැන ගමන් පිස්සු තමයි. මොනවා කරනවද මොනවා හිතනවද තණ්හාවේ අඩුවකුත් නැහැ. හොඳ නරක තේරෙන්නෙත් නැහැ. කරන කරන දේ තේරෙන්නෙත් නැහැ. කරන්න තියෙන දේ තේරෙන්නෙත් නැහැ. ඇත්තටම ඒක තමයි ඇත්ත తත්වය. මොකද එයාලට ධර්මය ගැන කතා කරන්න ධර්මය ගැන අවබෝධ කරන්න කාලයක් තිබුණේ නැහනේ. ඒ වෙනකම්ම නාඩගන්නත් නාට හිටියා. ඉඳලා දැන් අන්තිමට 70 පෙන්නට පස්සේ හොඳටම පිසු ගතිය ඇවිල්ලා නේද විකාර වීගෙන එනවා. එතකොට ඉතින් හොඳටම තණ්හාව එහෙම ගහනවා. එහෙනම් මේ අසරණ தත්ත්වයටපත් වෙන අය පත් වෙන නොදී අපි මේ තියෙන වැදගත් කාරණාවට යොමු කරවන්න ඕනේ. ඒ සඳහා මොකද්ද කරන්න ඕනේ කියන එකයි සාකච්ඡා කරගන්න ඕනේ. මොකක්ද මේ නිවන් දකින්නවා කියන්නේ කියන එක? මොකද්ද ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ කියන එක? ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ සකදාගාමි මාර්ගසිත. සෝවාන් මාර්ගසිත, සකදාගාමි මාර්ගසිත, අනාගාමි මාර්ගසිත, පරිහත් මාර්ගසිත කියන හතරටයි කියන්නේ ඥාන දර්ශන විසුද්ධිය කියලා. මොකද ඒකෙන් සමහර කෙලෙස් වර්ගයක් කැපිලම යනවා. ආය නූපදින්න මොනවද? සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියලා. හරිද? අනිත් එක එකත් එක්ක වෙනවා. පටිච්චසම්පාද ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ වෙනවා. පටිච්ච සමුප්පාදය අවබෝධ වෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍යයේ ආය ඉතුරු නොවෙන්නම තේරුම් තේරුම් ගන්නවා. සෝවාන් ඵලස්ත පුද්ගලයා. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා. හරි. එතකොට මේ ටික දන්නවා මේ ටික දැන ගැනීම සඳහා අපි කළ යුතු දේ ගැන චුට්ටක් සාකච්ඡා කරන්න ඕනේ. මෙතෙන්ට අපේ හිත නංවන්න ඕනේ. අපේ හිතේ මේක උපදින්නේ පින්වත් මේ. හරිද? මේ මාර්ග ඥානෙ උපදින්නේ සිතක. ඒකට ඒ සිත උපද්දවන්න අවශ්‍ය කරන සියලුම අංගයන්ගෙන් සම්පූර්ණ වෙලා තමයි මේ මිනිස්සෙක් කරලා ඉන්නේ. ඒ කියන්නේ අපි දන්නවනේ දැන් අර මේ සමහර උපකරණ වලට සමහර මෘදුකාංග සමහර උපකරණ වලට සමහර මෘදුකාංග අල්ලන්නේ නැහැ නේද? දැන් ෆෝන් සමහර ෆෝන් ජාත් තියෙන අහවල් මේ software එක එකට දාන්න බෑ. ඒක අල්ලන්නේ නැහැ. ඒ වගේ මේ නිවන් දැකීම කියන වැඩපිළිවෙලක් ඒක. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ මනසේ. මනසේ ක්‍රියාත්මක වෙනකොට තමයි ඒ ඵලය උපදින්නේ. අන්න ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් જાතියේ මනසක් තමයි අපිට තියෙන්නේ. හරිද? ඒතර මේක ක්‍රමානුකූලව හැඩගස්සන්න ඕනේ එතෙන් දක්වා. ඒක උපදින තුරු මේක හැඩගස්සන්න පුළුවන්. මාර්ගසිත උපදින දක්වා මේක හැඩගස්සන්න පුළුවන්. ඔන්න මාර්ගසිත කියනකොට මේ මාර්ගසිත උපදින්නේ මාර්ග සමාධිය කියන ඒකාග්‍රතාවයත් එක්ක. හරි? මේ මාර්ග සමාධිය කියලා කියන්නේ මාර්ගසිත උපදින වෙලාවේ ඇතිවන ඒකාග්‍රභාවය. හරි? මේ සමාධිය විසින් මොකද කරන්නේ? මේ මාර්ගසිතට අදාළ කොටස් ටික එකතු කරගන්නවා. එකතු කරලා එකට තියාගන්නේ සමාධිය. මොනවද ඉතිරි කොටස් ටික? මේ මාර්ගසිතට අදාළ සමාධියට කියනවා මාර්ග සමාධිය නැත්නම් සම්මා සමාධිය කියලා. එතකොට අනිත් අංග ටික මොනවද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා වායාම සම්මා සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන මේ හතම එකතු කරලා එකට කැටි කරලා ගන්නේ කවුද? මාර්ග සමාධිය. හරිද? එහෙනම් ඔන්න ඕක තමයි උපද්දවා ගන්න ඕනේ. හරි? දැන් බලමු සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත කියන්නේ මොනවද කියලා. හරිද? නිකම් බලන්න සම්මා සම්මා කම්මන්ත කියන එක ගන්න සම්මා කම්මන්ත කියනකොට මොනවද එතන තියෙන්නේ? ප්‍රාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී කියන ඒවා තමයි සම්මා කම්මන්ත කොට වැටෙන්නේ. හැබැයි මෙතන බලන්න අපේ පින්නද ඉතිහාගිය දෙයක් තියෙනවා අපි හැමදාම කතා කරලා තියෙනවා. නිකන් අපි ඉස්සෙල්ලා සම්මා කම්මන්තය ගැන කතා කරමු ලෞකික පැත්තෙන්. සම්මා කම්මන්ත කියන්නේ ප්‍රාණාතිපාතා වේරමණී. නේද? වැළකීම. ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක උපදින්නේ කොහෙද? ඒක මං කරන දෙයක්ද හිතේ උපදින ධර්මතාවයක්ද? අන්න අපිට තේරෙන්න ඕනේ ඒක හොඳට. ප්‍රාණඝාතයෙන් වැළකීම කියන්නේ හිතේ උපදින ධර්මතාවය. නේද? මගේ හිත ප්‍රාණඝාතයට යන්න දෙන්නේ නැහැ. මේක එක එක්කෙනාට තියෙන එක එක මට්ටමටද නැද්ද? නේද? සමහර කට්ටියට ප්‍රාණඝාතයෙන් වැළකීම කියන්නේ පොඩ්ඩයි තියෙන්නේ. සමහර කට්ටියට වැඩිය ලොකුයි. සමහර කට්ටියටත් වැඩිය ප්‍රබලයි. සමහර කට්ටියට ගොඩක් ප්‍රබලයි. එහෙනම් සම්මා කම්මන්ත කියන එකේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක එක එක්කෙනාට තියෙන්නේ එක එක මට්ටමට. හරිද? චුට්ටක් තියන අය පොඩ්ඩක් තරහ ගියාම සතුටු වෙනවා. හරිද? මදුරුවා පළවෙනි සැරේ වළක්ව ගන්න. සමහර පළවෙනි සැරේවත් වළක්ව ගන්නෑ. නේද? සමහර කටේ දෙසරයක් තුන් සැරයක් ඉඳලා තමයි මරන්නේ. මොකද එයාට පළවෙනි සැරේ මරන්න දෙන්නේ නැහැ. කවුද දෙන්නේ නැත්තේ? ප්‍රාණඝාත විරමණය දෙන්නේ නැහැ. හරි. දෙවෙනි සැරේ දෙන්නේ නැහැ. දැන් ඒතර මේ පැත්තෙන් මොකද වෙන්නේ? එහෙම නොදී ඉන්නවා මේ පැත්තෙන් අපේ හිත මේ පැත්තෙන් තරහ වර්ධනය වෙනවා. මේක වටේ දෙසරයක් තුන් සැරේ කරකිනකොට තරහ වැඩි වෙනවා. මේක වැඩි වෙනකොට වැඩි වෙනකොට කොයි වෙලාවෙ හරි මේ පැත්තෙන් තියෙන මේ නවත්තා ගන්න ඕන කියන හැඟීමට වැඩිය මරන්න ඕන කියන හැඟීම වර්ධනය වෙච්ච ගමන් මරණා. එහෙනම් එක එක්කෙනාගේ මේක තියෙන උඩින් නම් තව නේද? එක තියෙන උඩින් නම් ඒක වෙන්නේ වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ සම්මා කම්මන්තේ වර්ධනය කරනවා කියන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාමයේ කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීම කියන එක වර්ධනය කරනවා. ඒක වර්ධනය කරන්න කරන්න කරන්න කරන්න කාමයේ වර්ධව හැසිරීම ගැන නේද? ඒ වැරද්ද සිද්ධ වෙන්නේ නෑ හොරකම් කිරීම සිද්ධ වෙන්නේ නෑ. අන්න එහෙම. හරිද? හොඳයි. මේකේ ඉහළම තැන කොතනද? ඉහළම තැනට මේක යනකොට මේක වර්ධනය කරගෙන කරගෙන කරගෙන කරගෙන ඔය තුන වර්ධනය කරගෙන යනකොට අන්න ඉහළම තැනට කියනවා පාණාතිපාතා වේරමණී විතරක් නෙවෙයි ආරති විරති පටිවිරති වේරමණී අන්න එයාගේ හිත ගොඩාක් වෙනස් වෙලා හරි ප්‍රාණඝාතය පිළිබඳ රතිය කියන්නේ ඇලීම, විරති අරතිය කියන්නේ නොඇලීම. විරතිය කියන්නේ ඇලීමෙන් වෙන්වීම, පටිවිරතිය කියන්නේ සම්පූර්ණ වෙන්නේ. එහෙනම් ප්‍රාණඝාතයේට ඇලීමක් ඇති වෙන ස්වභාවය පවා අයින් වෙලා. කාමයේ වර්ධව හැසිරීමට ඇලීමක් ඇති වෙන ස්වභාවය පවා නෑ. ඒක කියන්නේ නොඇලීම, නොඇලීමේ ඇලීමෙන් වෙන්වීම. ඇලීමෙන් සම්පූර්ණ වෙන්වීම. අන්න බලන්න. අන්න ඒ ගානට සම්මා කම්මන්තේ හැදෙන්න ඕනේ. හරිද? තේරෙනවද? සම්මා වාචාත් ඒ ගානට හැදෙන්න ඕනේ. මේ මේ ඉතිරි හත මෙහෙම ගොඩ නැගෙන්න ඕන. සම්මා දිට්ඨිය දැන් සම්මා සංකප්ප කියන එක මෛත්‍රිය කියන හැඟීම සම්මා සංකප්පයේ තියෙන නෙක්කම්ම අව්‍යාපාද සංකල්පනා කියන්නේ මෛත්‍රී සිතුවිල්ල. නේද? සාමාන්‍ය මෛත්‍රී සිතුවිල්ල තියෙනවා. නමුත් මේක වර්ධනය වෙන්න ඕන. වර්ධනය වෙන්න ඕන. කොච්චර දක්වාද අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා කියන මට්ටම නෙක්කම්ම සංකල්පත් ඒකාන්ත වර්ධනය වෙන්න ඕනේ. අප්පනා ව්‍යප්පනා නේද? තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපනා කියන මට්ටමට එනකම් මේක වර්ධනය වෙන්න ඕනේ. ඒ කියන්නේ හිතේ නැගෙන්න ඕනේ නෙක්කම්ම කියන එක හිතේ නැగిලා තියෙන්නේ අර භාවනාවකදී හෝ ඒ කියන්නේ හැම නිමේෂයෙම තියෙන්නේ අයින් වෙනවා කියන හැඟීම. ඒක එහෙම නැතුව කෙලස් ඒක අපි දැන් පැහැදිලි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ගැන කතා කරද්දී මුංචිත කම්මතා ඥානය ගැන කිව්වා නේද ඊට ඉස්සෙල්ලා තියෙන කියන්නේ බංගානුපස්සනාව ගැන කිව්වා මේවා ගැන අපි සාකච්ඡා කරා ඒ සාකච්ඡා කරනකොට අපිට තාම පැහැදිලි වුණා මේක නේද ආය ඒ පැත්තට හැරෙන්න හිතා නැහැ කියලා හරි එතකොට සංකාරුපේක්ෂා ඥානය වගේ තැනට එනකොට අනුලෝම ඥානයට අපහම විශේෂයෙන්ම අපි කතා කරා එක අනුලෝම ඥානයට ආවට පස්සේ ආය නිවන තමයි අරමුණු කරන්නේ. ආය මෙහෙ එන්නේ නැහැ සංස්කාරයට එන්නේ නැහැ. එහෙනම් අන්න ඒ වගේ ආරති විරති පට විරති වේරමණී ඇලීමක්වත් නැහැ. ඒතර හත් පැත්තකින් සම්මා දිට්ඨියේ තියෙන ඉහළම තැනකට යනවා. සම්මා සංකප්පය ඉහළම තැනකට වර්ධනය වෙනවා සම්මා සම්මන්තය ඉහළම තැනකට සම්මා වාචා ඉහළම තැනකට සම්මා වායාම ඉහළම තැනකට සම්මා ආජීව ඉහළම තැනකට වායාම ඉහළම තැනකට ඉහළම තැනට වර්ධනය වෙනවා මේ හත හරිද හත් පැත්තකින් කියනකොට මෙහෙම හත උඩට වර්ධනය වෙලා. දැන් මේ හතම එකට අරගෙන මේක එකතු කරලා එකතු කරන කෘත්‍යය කරන්නේ කවුද? සම්මා සමාධි. හරිද? එතකොට ඒ හත එකතු වෙනකොට සම්මා සමාධිය කියන ප්‍රථම ධානය හෝ ද්විතිය ධානය හෝ තෘතිය ධානය හෝ චතුර්ථ ධානය සිතක. හරි? මේක එකතු වෙන්නේ අන්න ඒක එකතු වෙනකොට මොකද වෙන්නේ අපිට පහළ වෙනවා මාර්ග සමාධිය. නැත්නම් මාර්ග සිත. හරිද? ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ යථා ස්වરૂපය අවබෝධ වෙනවා කියන එකයි. ඒ ටිකත් එකයි ඒ යථා ස්වરૂපය අවබෝධ වෙන්නේ. මෙතන තියෙනවා සම්මා සතිය. එහෙනම් සම්මා සතිය කියන්නේ මොනවද? කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මෙතන තියෙනවා සම්මා වායාම. ඒ කියන්නේ මොකද්ද? තියෙන අකුසල් යට කරගෙන නැති කුසල් උපද්දවා ගන්න සතර සම්මප්ප්‍රධාන වීර්යය මෙතන තියෙනවා. හරිද? එතකොට මෙතන තියෙනවා සම්මා දිට්ඨිය. ඒ කියන්නේ මොකද්ද? දැක්ම තමන්ගේ නිවැරදි වෙලා තියෙනවා හරියාකාර සත්‍ය සම්මාදිට්ඨිය තුල ඉන්නවා එහෙමනම් එයාට එයාගේ එයාගේ දෘෂ්ටිය සිදු වෙලා නියම දැක්මකට ඇවිල්ලා මෙතන තියෙනවා සම්මා සංකප්පය එතන හැම වෙලේම තියෙන මොන මොන අදහසින්ද මේ ඔක්කොම එකතු වෙන්නේ මොන අදහසින්ද ප්‍රහාණය ප්‍රහාණය කියන අදහස මූලික කරගෙන තමයි ප්‍රහාණ චිත්තයෙන් තමයි මේ ඔක්කොම එකතු වෙන්නේ ප්‍රහාණ හැඟීමකින් තමයි සමාධිය එකතු වෙන්නේ. ඉතින් ඒකින්ද මෙන්න මේ විදිහට මේක හදාගන්න ඕනේ. එතකොට දවසින් දවස දවසින් දවස මොහොතින් මොහොත මොහොතින් මොහොත ප්‍රාණඝාතයක් කරන එක වෙනදාට වැඩිය අඩු කරනවා නම් ඒ සඳහා තමන් පුහුණු කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් එයා කිට්ටු වෙන්නේ කොහෙටද? නිවන් දකිට කිට්ටු වෙන කෙනෙක්. අදත්තා දාණයෙන් වළකිනවා නම් කාමයේ වර්ධව හැසිරීමෙන් දවසින් දවස දවසින් දවස නේද? දැඩි තීරණයක් අරගෙන මේක කිසිම තේරුමක් නැහැ. මේක අතෘප්තිකර ආසාවක් මේක කියලා ඒ ගැන දැඩි තීරණයක් අරගෙන ඒ සඳහා පුහුණු වීම කරනවා නම් බොරු කියන එක නේද? බොරු කියන එක නිකන් නොමිලේ කියලා දාන එකක් නේ මේ කාලේ. නේද? බොරු කියන එක නිකන් ඔහේ පාවෙන් දැරලා තියෙන්නේ. නේද? බොරු කියනවා නේ බොරු වාක් කරනවා කට්ටිය. නේද? හ්ම් ඉතින් ඒ தත්වයෙන් අත මිදලා පැහැදිලිව මම බොරුවක් කියන්නේ නැහැ කියලා. මම ඇත්ත නැත්ත දන්නේ නැහැ මම කියපු කතාවක් කියන්නම් මේක ආදර්ශයක් ගන්න ඕන හින්දා ඒක බොරුවක් කියලා හිතන්න තමාරුයි ඒක විනිශ්චය කර ගැනීම කාර්යහරද නමුත් මේ වචනේ මට කියපු එකක් අපි දන්නවා හිටපු කතානායකවරයෙක් ඉන්නවා වීජමුල ලොකු බණ්ඩාර මහත්මයා හරි මේ මහත්මයා තමන්ගේ දේශපාලන කාලය අරගෙන යනකොට මේ කතානායක ධුරයටපත් වෙනවා. දැන් කතානායක ධුරයටපත් වුණාම මෙයා කියනවා මට හාමුදුරනේ මම බය වුණා. ඇයිද මම කතා නායකනේ දැන්. මගේ අතින් තමයි ලොකුම බොරු කියවෙන්න පුළුවන්. ලොකුම පරස වචන කියවෙන්න පුළුවන්. හිස් වචන කියවෙන්න පුළුවන්. ඒ හින්දා මම එතකන් සමාදන් වෙලා තිබ්බේ පන්සිල් කතානායක වෙච්ච ගමන් ආජීවට්ටමක සීලේ සමාදන් වුණා කියලා. හරි. බලන්න මේක ඇත්තක් නම් එතුමාම එක එක බොරුවක් වෙන්න බෑ මම දකින්න හැටියට අපිට කෙනෙකුට කෙනෙක් ගැන කියන්න බෑ නමුත් මේක මේක බොහෝ ආදර්ශ සම්පන්න වැඩක් මේක ඇත්තක් නම් අපේ පින්නත් නේ එතකොට ඇයි මේ වගේ නිලයකට යනකොට මේ වගේ තත්ත්වකින් ආරක්ෂා වෙන හැටි බලන්නකෝ නේද ආරක්ෂා තමන්ගේ ආරක්ෂාව සඳහා ඒක කරගන්නේ හරි මම මෙතනින් එහාට හිස් වචන කියන්නේ නැහැ මම මෙතනින් එහාට පරුස වචන කියන්නේ නැහැ මම මෙතනින් එහාට කේලම් කියන්නේ නැහැ කේලම් කියලා කවුරුවත් බිඳවන්නේ නැහැ අන්න එහෙම තමන් තමන්ගේ පැත්තේ ආරක්ෂාව හදාගන්නයි අපේ ධර්මයේ තියෙන්නේ. හරි. ඉතින් ඒකින්ද අපි හොඳින් බලලා මේ අංග 8 මේ වැඩ කරන ගමන් එතුමාට පුළුවන් වුණා නම් පාර්ලිමේන්තුවේ කතානායකකමේ ඉඳලා ඔය සිල්පද ටික රැකගන්න අපිට ගෙදර වැඩ කටයුතු කරන ගමන් කයෙන් වෙන වැරදි වචනයෙන් වෙන වැරදි සිතෙන් වෙන වැරදි අයින් කරගෙන මෛත්‍රිය උපරිම වර්ධනය කරගෙන මේ ජීවිතය අපිට දෙන්න මහා ලොකු ආලෝකයක්. හ්ම් ඒ ඥාන දර්ශන විසුද්ධිය දක්වා යා හැකිව තියෙනවා. හරි. සතිපට්ඨානය වර්ධනය කරන්න පුළුවන්කම තියෙන මේ හැම එකක්ම අපිට තියෙනවා. හරිද? මුලින්දම ඥාන දර්ශන විසුද්ධිය දක්වා යන්න පුළුවන්කම තියෙනවා. මේක ඇති කරගත්තොත් මොකද වෙන්නේ කියන එකයි මම මේ අපි හෙට දවසෙත් මේ ගැන කතා කරනවා අනිත් දවසෙත් මේ ගැන කතා කරනවා මොකද්ද මේ සිද්ධ වෙන මානසික වෙනස අපිට මොකද වෙන්නේ? අඩුම ගානේ සෝවාන් වුණාම මොකද වෙන්නේ? හ්ම්. ඒ මානසික තත්ත්වය කොහොම එකක්ද? දැන් මහා කරදරයි. නේද? දැන් කරදර ඇයි? දැන් හැම වෙලෙම හිතෙන්නේ. අපි ඔකට අපි උදාහරණයකින් මේ කතා කරමු පොඩ්ඩක්. එතකොට ලේසි. මේ වස්ස වහිනවා පායන කාලෙක. නැත්නම් දේ දුන්නක් පායනවා. ගහක් තියෙනවා ගහක ගෙඩි හැදෙනවා. හරිද? මේ එකක්වත් මට ඕන වෙලාවට මට ඕන විදිහට වෙනවද? නෑ. බලාපොරොත්තු තියනද ඒ ගැන? තණ්හා අධිකව මම මේක එහෙම කරගන්නවමයි කියලා? නෑ ඇයි ඒ? අපි දන්නවා වැස්ස වහින්න හේතු යෙදුනොත් වහිනවා. ගහක ගෙඩි හැදෙන්න ඒ කාලෙට හැදෙනවා. මම වතුර දැම්මට පොහොර දැම්මට මට ගෙඩි හද්ද වීමේ අයිතිය මටවත් ගහටවත් මටත් නෑ ගහටත් නෑ. ඒකින්ද අපි ගස් හැදුවට අහවල් දවසේ අනිවාර්යෙන් ගෙඩි හදන්න ඕනේ කියලා අහවල් දවසේ මල් පුප්පන්න ඕනේ කියලා අපි මල් මල් ගහට තරවටු කරන්න යන්නේ නැහැ එහෙම බලාපොරොත්තුවක්වත් නැහැ මොකද අපි දන්නවා මල් ගහටවත් ඒකයි අයිතිය නැහැ කියලා හරිද හොඳයි අපි ළඟද ඉන්න දරුවෝ ස්වාමියා භාර්යාව ආදරය කරන අය තරහකාරයෝ මේ ඔක්කොම මේ වගේ කියලා දන්නවා මේ ඔක්කොම ගස් වගේ මේ ඔක්කොම වැස්සා වගේ. මේ ඔක්කොම දේ දුන්නා වගේ. මේ ඔක්කොම අවුවා වගේ. ඇයි එහෙම කියන්නේ? ඔක්කොම ගස් වගේ කියලා නම් වෙලාවට අපිත් බයිනවා තමයි. නේද? ගෙදර ඉන්න අතත් බයින ඔක්කොමලා ගස් වගේ කියලා. නමුත් ඇත්ත කතාව ඒක තමයි. ඇයි එහෙම කියන්නේ? ඒ එක්කෙනෙකුට වක්වත් ඒ අයගේ ජීවිත තීරණය ගන්න බෑ. හරිද? ඒක දන්නේ නැති අපි එයාලා ඔස්සේ ලුහු බඳිනවා මෙහෙමම වෙන්න ඕනේ මෙහෙමම වෙන්න ඕනේ කියලා අපි ලුහුබඳිනවා. හරිද? ඒ ඔක්කොම හේතු ඇති විට ඇති වෙන හේතු නැති විට නැති වෙන ස්වභාවයේ තියෙන ක්‍රියාකාරීත්වයන් විතරයි. ඒවා තවත් ක්‍රියාකාරීත්වයක් අපිට ඒක දැනෙන්නේ නැහැ පින්නත් නේ. එහෙම හැඟීමක් අපිට එන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය දුරින් පුද්ගලයෙක්ව දකින්නේ නැහැ. පටිච්චසම්පාදය තුලින් පුද්ගලයෙක්ව දකින්නේ නැහැ. පටිසම්පාදයෙන් පුද්ගලයෙක් දකිනවා කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. හරිද? ගහක් දිහා දකිනවා වගේ. මේ ගහට වතුර දැම්මොත් මුහුර දැම්මොත් ගෙඩි හැදෙනවා. හැබැයි කවදා හැදෙයිද? දන්නේ නැහැ. මට තියෙන වතුර පොහොර දාලා බලාගෙන ඉඳයි. හැදුනොත් හොඳයි. ඇටතර ගස් තියෙනවා හැදෙන්නෙම නැති ඒවා තියෙනවා. නේද? වෙන්න මොනවා වෙයිද දන්නේ නැහැ. නේද? එහෙනම් බලාපොරොත්තුවක් නැහැ. හැදුනොත් හොඳයි. නැත්තම් මොනවා කරන්නද? හදනවමයි කියලා එකක් නැහැ. මට නිකන් කියන්න බලන්න. අපේ වැඩේ මොකද? අපි ආදරය කරන අයගේ නේද? හැම වෙලෙම බලාපොරොත්තු වෙනවද නැද්ද? නේ? නමුත් අපි මේ හේතුඵල ධම දන්නවා කිව්වට නෑ කියන්න බෑ අපිට ප්‍රකට නෑ. අපිට කාගෙන් හරි ආදරය ඕන නම් අපි මොකද කරන්නේ? කියනවද සලකනවද? මට ඔයාගෙන් ආදරය වුණා කියලා කියනවද සලකනවද? සලකනවා. සලකනකොට මොකද වෙන්නේ? හම්බෙනවා කියලා <laughs> දන්නවා. සලකලා බලනවා එහෙන් එයිද කියලා. සලකගෙන යනකොට කාලයකට එනවා. කාලයකට සැලකුවත් එන්නේ නැහැ. <laughs> එතකොට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හ්ම්. ඉතින් ඒ වගේ බලාපොරොත්තුවක් නැහැ පින්නත් නේ සෝවාන් පලස්ත පුද්ගලයාට. ලෝකෙම අවුව වගේ වැස්ස වගේ දේ දුන්න ගැන වගේ තියෙන අදහසක් තියෙනවා. හිතන්න පොඩ්ඩක් කොතන සහැල්ලු ජීවිතයක්ද කියලා එතකොට නේද ඒ කියන්නේ සංකල්ප වෙනස් වෙලා තියෙනවා නිකන්වත් වැස්සක් පායනකොට අපිට තරහ යනවද වැස්සක් වහිනකොට අපිට නිකන්වත් මේක මම දිගටම තියාගන්නවා කියලා අදහසක් එනවද නෑ තිබ්බොත් හොඳයි නේද තිබ්බොත් හොඳයි එන විදිහකට මුණ දෙන්න ඕනේ අන්න ඒ වගේ හේතු ඇති කල්ලි ඇති වෙනවා කියන එක තදින්ම දැනුනොත් ඒව පස්සේ පන්නන්නේ අතීතයේ ලුහු බඳින්නේ නැහැ අනාගතය තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නේ ප්‍රාර්ථනා කෙරෙන්නේ නැහැ තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නයෙන් ප්‍රාර්ථනා කෙරෙන්නේ නැහැ අතීතයේ ලුහු බඳින්නේ නැහැ අනාගතය ප්‍රාර්ථනා කෙරෙන්නේ නැහැ ඉතින් වර්තමානයේ ජීවත් වෙනවා කියන්නේ ඒකයි කියන්නේ මේ ජීවිතේ පිස්සුවැදලා වගේ කියලා වර්තමාන ජීවත් වෙනවා කියන්නේ. නෑ නෑ දන්නවා අතීතේ දන්නවා යානවා දන්නව නෙවෙයි. අනාගතේ එන්න පුළුවන් කියලා දන්නවා. හැබැයි එතන නැති මොනවද? තණ්හා දෘෂ්ටි නැහැ. හරි රහත් වෙච්ච කෙනාට තණ්හා දෘෂ්ටි මාන්න තුනම නැහැ. හරි සෝවාන් පුද්ගලයාට කිසිම දෘෂ්ටියක් නැහැ. දෘෂ්ටි ටික ඔක්කොම අයින් වෙලා. ඒ කියන්නේ මෙයා මේ අහවල් පුද්ගලයාය කියන හැඟීමෙන් නැහැ. පවත්ත ගන්න පුළුවන් කියන හැඟීම නැහැ. එහෙනම් ඒ தත්ත්වයට මගේ හිතපත් වෙන්නේ මේ ඇත්ත தත්ත්වය දැක්කහම. ඇත්ත தත්ත්වය දැක්කහම තමයි ඒ தත්ත්වෙට මාව පත් වෙන්නේ කොහොමද ඇත්ත తත්වය දැක්කහම කියලා කියන්නේ පටිච්චසම්පාදයේ අත්දකිනවා. තමන්ගේ තුලින් තේරුම් ගන්නවා. මම මේ පෙරදා කට්ටියකින් අහුවා මට මතකයි. තණ්හාව දුක් ඇති කරනවා කියලා නිබඳව මතක් වෙනවද? නේද? සියලු දුකට හේතුව තණ්හාවයි කියලා අපි ඕනතරම් කියලා තියෙනවා. අපේ හිතට දුකක් ඇති වෙනකොට ඒක තණ්හාවෙන්දයි කියලා මතක් වෙනවද? නේද? හුඟක් අයට නෑ. නමුත් සමහර අය මේ වෙනකොට තමන්ගේ හිතේ විදිහට සකස් කරන් තියෙනවා. මේ ඔක්කොම හේතුව තණ්හාවයි කියලා. ඉතින් අඩුම ගානේ ඒ ටිකක් මතක් වෙනවනම් නේ? ඒ ටිකක් මතක් වෙනවනම් කායික දුක් ඇති වෙනකොට මට හිතෙනවා නම් මේ සංසාරගත තිබ්බ තණ්හාවෙන්ද අද මේ දුක් විඳින්නේ කියලා අපි ඉක්මනට තණ්හාව නැති කරගන්න වැඩ පිළිවෙලටයි. එතකොට අනුලෝම ප්‍රතිලෝමව නිකන් වචන ටික මෙනෙහි කර කර ඉඳීම නෙවෙයි කරන්න ඕනේ පටිච්චසම්පාදය තමන්ගේ තුලින් ක්‍රියාත්මක වෙන ආකාරය ගැන මෙනෙහි කරන්නයි ඕනේ. අපි සංකායතන විසුද්ධියේදී මේක ගැන කතා කරා. එතකොට එවැනි தත්වයකටපත් වුණොත් ඒ සෝවාන් පලස්ත தත්වයකටපත් වුනහම තියෙන සුවදායක தත්වය තමයි මේ පුද්ගලවාදයෙන් මුකුත් කියන්නේ මෙයාව මෙන්න මේ විදිහට පවත් ගන්න ඕනේ ඕනේ කියලා මසුරුකම් උපදින්නේ නැහැ. මසුරු මල අයින් කරගෙන ජීවත් වෙනවාය කියලා දේශනාවේ සඳහන් වෙන එකට මම තව කාරණා කියලා තියෙනවා මේ මේ මානසිකත්වය මොන වගේ මානසිකත්වයක්ද කියලා මේ බලන්න අපි කැමතිම ව්‍යංජන තියෙන කෑම පාර්සල් දෙකක් හම්බ වෙනවා මට කොහරි උත්තරයකදී කැමතිම ව්‍යංජන තියෙන මම එකක් කනවා තව කාපු නැති එකක් ඉන්නවා නමුත් මට දෙන්න හිතෙන්නේ නැහැ ඇයි අනිත් එක දැන් කන්න බෑ පස්සේ කන්න තියාගන්න පුළුවන් එහෙනම් බෑගේ දාගෙන තියාගෙන දැන් දෙන්නේ නැහැ කාටවත්. හැබැයි මේ උත්තරේදී කට්ටිය කියනවා ඔය දැන් අපි බෙදලා දුන්න කෑම පැයක්වත් තියාගන්න බෑ කියලා. පස්සේ තමයි දැනගන්නේ ඒක. දැනගත්ත ගමන් කවුරු හරි ආවොත් මොකද කරන්නේ? හරි දානපතිය වගේ දෙනවා. ඇයි ඒ? තියාගන්න බෑ කියලා දන්න හින්දා. පවත්ත ගන්න බෑ කියලා දන්නකොට මසුරුකමට මොකද වෙන්නේ? මසුරුකම කියන්නේ මට විතරයි කියලා තියාගත්ත ගතිය. පවත්ත ගන්න බෑ මේක. තව චුට්ටකින් මොන වෙනවද? අනේ පවත්ත ගන්න බෑ කියලා දැනනකොට මසුරුකම අයින් වෙලා යනවා. හරිද? ඒක ගැඹුරු මානසිකත්වයක් ගැන මම කියන්නේ සංස්කාරය ගැන. මට දැනෙනවා නම් මම අල්ලලා කුදලලා තියාගන්න හදනවා මගේ දරුවාගේ මානසිකත්වය. දරුවාගේ ආදරය තියාගන්න හදනවා. ඒක වෙන නැත්නම් අපි තුන් ස්වාමියාගේ භාර්යාවගේ ආදරේ තියාගන්න හදනවා නෑ මේක මොන් තියාගන්නවම කියලා ප්‍රශ්නේ තියෙන එක තියාගන්න උත්සාහ කරාට කමක් නැහැ මේක වෙන පැත්තකට විසිරීලා අයිය තව නෝ දන්නවන්නේ කෝලං කැලි කියලා මම කියන්නේ ඒකට නේද ඒතකොට මේක කවදාකවත් පවත්ව ගන්න බෑ නේද හරි වෙන කෙනෙක් දැහැගනී කියලා ප්‍රශ්න තියෙනවා අපිට තමන් ආදරය කරන අය එහෙත් පවත්ව ගන්න බෑ මේක මටත් පවත්ව ගන්න බෑ එතකොට මොකද වෙන්නේ උත්සාහ ගන්නවා වතුර දානවා පොහොර දානවා කියන්නේ හොඳට සලකලා බලනවා. හැබැයි මගේ යුතුයකම් ටික මං කළා. තිබ්බොත් එකයි නැතත් එකයි කරන්න දෙයක් නැහැ හැබැයි මගේ යුතුයකම් ටික මං හරියට කරලා දානවා. හරි? එහෙම තීරණයක් දැඩි තීරණයක් ගන්න පුළුවන් නම් මිනිසෙකුට හරිද? ඒ මිනිසයා පැහැදිලිවම සැනසීමෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මගේ යුතුයකම් ටික මං කරනවා. ඕනම තත්ත්වයක් ඇද්ද මගේ යුතුයකම් ටික කරනවා. ප්‍රතිඵලය කුමක් වුවද මට වැඩක් නැත. කවුරු කෑ ගැහුවත් කවුරු කවුරු මොනවා කරත් යුතුයකමට යුතුයකමනේ කෙරුවත් සැලකිල්ලකට අනිත් පැත්ත සැලකිල්ල නොදැක්කුවත් මගේ සැලකිල්ලේ අඩුව නැත අනිත් එක ඒකත් මේ තරහෙන් නේද එහෙම රිදවීම සඳහා නොවේ මගෙන් විය යුත්තේ මම හැමෝටම කරලා දාලා සද්ද නැතුව ඉන්න පුළුවන් නම් සද්ද නැතුව ඉන්නවා කියන්නේ දත් මිටි කාගෙන මම ඔක්කොම කරා මම සද්ද නැතුව ඉන්නවා කියලා නෙවෙයි නෑ මොකුත් එන්නේ නෑ ඒ ගැන හරිද ගහකට වතුර දැම්මා පොහොර දැම්මා කියලා මල් පිපුන්නේ නැහැ කියලා, ගෙඩි හැදුන්නේ නැහැ කියලා ගහත් එක මරා ගන්න යනවද? නෑ මරා ගන්න යන්නේ නැහැ. අන්න එහෙම අන්න එවැනි මානසික තත්ත්වයක් මුළු ලෝකෙම කෙරෙහි ඇති වුණා. නේද? ඔක්කොටම යුතුයකම් කරගෙන අපූර්වට ඉදී. එන්නේ එවැනි තත්ත්වයක් ඇති කරගන්න තමයි ඔය කියන පුහුණුව. හරිද? එහෙනම් ඔය කියන විදිහට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකායතන විසුද්ධි, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි, පටිපදා ඥාන දර්ශන විසුද්ධි. මේ ටික ඔක්කොම ඉතා ප්‍රායෝගිකව අරගෙන යන්න පුළුවන් දේවල් ටික අපි ඔක්කොම කතා කරා. එහෙනම් ඒ ටික අරගෙන ගියොත් මාපත් වෙන්නේ එවැනි මානසිකත්වයට. ඉතින් ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල කවුරුත් හදා ගන්න ඕනේ. ඊට පස්සේ සහනෙන් ජීවත් වෙන්න පුළුවන්. නේද? සුවදායකව ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් අද පැවරුමක් තියෙන්න ඕනේ. එහෙනම් මොකද කියන්නේ? එකතරකින් හරි පටන් ගන්න දැන්. හරි දැන් මම මේ ටික මේ කොහාටවත් නැති බලන්නේ දැන් මේ කිව්වේ. නේද? නමුත් මේ ටික කියලා ඉවර වෙනකොට ඇත්ත තමයි මේ નિરර්ථක ජීවිතයෙන් අයින් වෙලා මමත් කොහොම හරි නිවන් දකින්න ඕන කියලා අදහසක් ආවද නැද්ද? නේද? සුවදායක තත්ත්වයකටපත් වෙන්න ඕන, නිදහසේ ජීවත් වෙන්න ඕන, හිත හිතෙන් නිදහස් වෙන්න ඕන. හරි. අන්න ඒ අදහස ආවේ ඇයි? පැයකට ආසන්න කාලයක් අහපු හින්දා. දැන් එහෙම අදහලා තියෙනවා. ඉතින් මම හැමදාම අහන ප්‍රශ්නේ. කොච්චර වෙලා ඔය අදහලා තියෙද්ද දන්නේ කොච්චර වෙලා ඔය අදහලා තියෙද්ද දන්නේ එහෙනම් දේශනාව ශ්‍රවණය කරපු හින්දා ඔය අදහස ආවනම් ඔය අදහස තියාගන්න නම් මොකද කරන්න ඕන? නැවත නැවත අහන්න ඕනේ. අහපු දේවල් නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. අහපු දේවල් නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඔන්න හැමදාම ඔය අදහස තියාගන්න පුළුවන් වෙනවා. ඔය අදහස හැමදාම තියාගන්න ඕනේ මේක සුවදායක තත්ත්වයක් කියලා. හරි. ඉතින් අන්න ඒ විදිහට අපි නිබඳව নিরතුරුව ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන හැඟීම වර්ධනය කරගෙන ඒ හැඟීම රැකගන්න අපිට මේ ඥාන දර්ශන විසුද්ධිය ආදිය ගැන දැන ගැනීම ඉතාම වැදගත්. එතකොට මේ தත්ත්වය දැනගත්තාම අපි හෙට දවසේ කතා කරමු මොකද්ද මේ කෙලෙස් කැපිලා යනවා කියලා කියන්නේ කියලා. හරිද? කොහොමද මේවා නැති වෙන්නේ? හරිද? ඒවා නැති වෙන්නේ ඒවා තියෙද්දි தත්ත්වය මොකද්ද නැති වෙන්න හේතු වෙන්නේ මොකද්ද කියලා සාකච්ඡා කරනවා. එතකොට අපිට තේරෙන්න ඕනේ මේ ජීවිතේ මට ජීවිත කාලය තුළ කළ යුතු දේවල් බොහොමයක් තියෙනවා. මේ හිත සකස් කරගන්න ඕනේ. හැමදාම මේ කෙලෙස් එක්කම පොරල්ලල්ලා ඉඳලා හරියන්නේ නැහැ. කවදාකවත් සනසීමක් නැහැ. කවදාකවත් සමතුලිත කරගන්න හම්බෙන්නේ නැහැ. අපි එක එක එක එක මාරු කරගෙන ආවේ මාරු කර කර ආවේ මට මේකෙන් දුක් හම්බුණා ඒකින්ද මේක හොඳයි මට මේකෙනුත් දුක් හම්බුණා මං හිතුව දේ නෙමෙයි මේකේ තියෙන්නේ ඒකින්ද ඊළඟ එක හොඳයි අප්පෝ අර ඔක්කොම වගේ නෙමෙයි මේ අලුතෙන්ම හම්බුණ එක හොඳටම හොඳයි කියාගෙන ඉන්නවා ඉතින් එහෙම ඉන්නකොට මේ ඊළඟට මොකද වෙන්නේ ටික දවසකින්ම තේරෙනවා ඒකත් එච්චර තමයි කියලා නේද ඉතින් ඔක්කොම එකයි අන්තිමට බලද්දී අපිට පින්නත් මේ මේ සංස්කාරයකින් සැනසීමක් නිවීමක් පිළිසරණක් ලැබෙන්නේ නෑ ඒක කාගේවත් වැරද්ද නෙවෙයි මේ සංස්කාරයන්ගේ ඇති ඇයි අපිට බැරි වෙන කෙනෙකුට අඛණ්ඩව දුකක් ඇති නොවන විදිහට වෙන කෙනෙකුට ළඟින්ම අපිට ඉන්න බැරි ඇයි පුළුවන්ද කියලා අහන්න හිතේ අනිත්‍යත් දොස් කියන්නේ නැතුව නේද අපිට පුළුවන් ද කාට හරි කෙනෙකුට ළඟින්ම ළම්ම වෙලා චුට්ටක්වත් හිතරි දැන නැතුව හැම වෙලෙම ඉන්න පුළුවන්ද බෑ. ඇයි? අපේ හිතත් වෙනස් වෙලා චුට්ටකින් මොකද වෙන්නේ? මල කරදරේ කියලා හිතෙනවා. ඒ වෙලාවට ඒ වෙලාවට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ අපේ හිතේ හැටි. ඊට පස්සේ ආයෙ හිතන අපරාධ මං එහෙම හිතුවේ කියලා. ඒ වගේ මල කරදරේ කියලා හිතන වෙලාවට අපි ගොඩාක් ළඟින් ඉන්න කෙනෙක් ආවොත් එහෙම ළඟට ඉවරයි ඉතින්. එයාට එයාට හොඳටම හිතෙනවා මෙයා හොඳටම වෙනස් වෙලා කියලා. හ්ම්. ඒ වගේම තමයි අනිත් අයටත්. ඉතින් එහෙනම් මේ සංස්කාරයෙන් පිළිසරණක් ස්ථීර සුවයක් ස්ථීර සැනසීමක් ලබා ගන්න පුළුවන්කම නැහැ ස්ථීර සැනසීමක් සුවයක් ලබා ගන්න පුළුවන් එකම ක්‍රමය සංස්කාරයෙන් අත මිදීමමයි ඉතින් අන්නේ අත මිදීම සඳහා අවශ්‍ය කරන සියලු දේ අපි සාකච්ඡා කරලා තියෙනවා මේ වෙනකොට ඉතින් ඒ හැම දෙයක් තුළින්ම මේ හැම දිනාටම උතුම් ධර්මය අවබෝධ වෙන්නට සියලු හේතු යදේවා කියලා ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ තත්වේක්ෂා වැඩසටහන අගයන පිරිසක් කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම ධර්මය අවබෝධ වීමට හේතු වේවා කියන පරම අදහසින් විතරයි මේ අය අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ මේ මැදිරියට ඇවිල්ලා මාත් සමග එකතු වෙලා ධර්ම සාකච්ඡාවක යෙදෙමින් අද දවසේ මේ කටයුතු කරන මේ මැදිරියේ ඉන්න පිරිස තමයි පින්නන්නේ අදාගත දරණ කටිය නංගොත් කිසිවක් සඳහන් කළා නැහැ. ඒ පුංචි වෙලාවත් ධර්මය දේශනා කරන්න මේ උදාගනිත්වා කියන පරමාදහසින් තමයි ඒ අය අද්දාසීමේ දායකත්වය දරන්නේ. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අධිෂ්ඨාන කරමු. සුජීවත වාසය කරන හැම දිනාටම දුක් නිරෝගී චිර ජීවන ලැබේවා මේ පරිලෝකියත් අන්ට මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ටා සුභම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති